අවබෝධය දැනුවත් කරන්නේ ආදීනව සංඥාව පිළිබඳව. ඉතින් අද දවසේදී මේ නැවුම් සතිය ආරම්භ කරමින් ආදීනව සංඥාව පිළිබඳව පළමු සද්ධර්ම දේශනාව පවත්වන්නට අප සැම කෙරෙහිමෙත් සිතින් වැඩම කොට වදාලේ පූජනීය පුහුල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ নমස්කාර පූරකව පිළිගනිමු.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 බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට දේශනා කරන ධර්මය සමාජගත කරනවා කියන්නේ බාහිර සමාජයට ලබා දෙනවා කියන්නේ බාහිර සමාජයට විවේකය ලබා දුන්නා වගේ වැඩක්. බාහිර සමාජයට නිදහස ලබා දුන්නා වගේ වැඩක්. බාහිර සමාජයට බාහිර ලෝකයට යහපත සැනසීම ලබා දුන්නා වගේ වැඩක්. ඇයි එහෙම කියන්නේ? මේ ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ අය විසඳ ගන්න බැරි මානසික ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්නේ. විසඳුම මොකක්ද කියලා හොයාගන්න බැරුව ඇතුළෙත් පැටලුණු පිටත් පැටලුණු ස්වභාවයකින් මේ ජීවිත ගත කරද්දී මේ බුදුන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට බොහෝ ඇත්තන්ගේ චිත්තසංතානවලට නිදහස ලැබෙන්න පටන් ගන්නවා. විවේකය ලැබෙන්න පටන් ගන්නවා. සැනසීමක් ලැබෙන්න පටන් ගන්නවා. මොකද බුදුන් වහන්සේගේ ධර්මය කියන්නේ ලෝභ දේශ මොහ වැඩි කරන දෙයක් නෙවෙයි. ලෝභ දේශ මොහාදිය දුරු කරන ධර්මයක්. බුදුන් වහන්සේගේ ධර්මය කියන්නේ ශෝකය වැඩි කරන ධර්මයක් නෙවෙයි. තියෙන ශෝකයක් නැති කරන ධර්මයක්. මේ සසර ගමන කියලා කියන්නේ පින්නත් කාන්තාරක යනවා වගේ ස්වභාවයක්. කාන්තාරක යන කෙනා හැමතිස්සෙම හෙම්බත් වෙන්නේ. තෙහෙට්ටුවක් තියෙන යාට. ඊළඟට දැවෙන ස්වභාවයක් තියෙනවා. තැවෙන ස්වභාවයක් තියෙනවා. හැවතිස්සෙම නිදහසක් හොයන ස්වභාවයක් තියෙනවා. කාන්තාරය යන කෙනා හෙම්බත් වෙලා තෙහෙට්ටු වෙලා තැවීම් දැවීම් පිච්චීම් සහගතව නිදහසක් හොය හොය ඉන්නේ හැමතිස්සෙම. අපේ ජීවිතත් එහෙමයි. කාන්තාරක යනවා වගේ අපේ ගිනිගන්නේ හිත. තැවෙන්නේ හිත. දැවෙන්නේ හිත. හැමතිස්සෙම හිතේ තියෙනවද නැද්ද සැලසීමක් හොයන ගතිය. හැමතිස්සෙම හිතේ තියෙනවා සැලසීමක් නැති ගතිය සහ සැලසීමක් හොයන ගතිය. ඒතර මේ සංසාරය කියන්නේ මේ අපේ ජීවිත ගමන කියන්නේ කාන්තාරක යනවා වගේ ස්වභාවයක්. ඒ කාන්තාර ගැන ස්වභාවයෙන් යුක්ත කෙනාට අකල් වැස්සක් වැස්සොත් මොකද වෙන්නේ? අනෝරා වැස්සක් වහිනවා කාන්තාරය යද්දී. පුදුමාකාර සහනයක් ඒක. පුදුමාකාර සැපයක්. අනිත් වගේ තමයි බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කාන්තාරයකට වැටෙන අනෝරා වැස්සක් වගේ අපේ හිත සුවපත් කරනවා, සංවේදී කරනවා, මෘදු කරනවා. මේ ලෝකේ අපි ගොඩාක් හරියක් ජීවත් වෙන්නේ ගොඩාක් අය දරදඬු මානසිකත්වයකින්. ලෝකයෙන් වෙච්ච අසාධාරණකම් හින්දා කැමති විදියට ඇසුරු කරන අය නැති නිසා බලාපොරොත්තු වෙන විදිය ආදරය කරුණාව නොලැබෙන නිසා බලාපොරොත්තු වෙන ගෞරව සත්කාර නොලැබෙන නිසා බොහෝ අය දරදඬු මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ දරදඬු මානසිකත්වයෙන් ජීවත් වෙන නැත්තන් ගිහිත් බණ ඇහෙනකොට මොකද වෙන්නේ? සෞම්‍ය වෙනවා. මෘදු මොලොක් වෙනවා. සංවේදී වෙනවා. එතකොට මේ එවැනි චිත්තසංතානයකට එච්චර යහපතක් කරන ධර්මය ලෝකයකටම ලබා දෙනවා කියන්නේ. පොඩි පිනක් දෙක. දැන් ඒක දේශනාවක සඳහන් වෙනවා මේ ඒකාත්ම භාවයක එළුවෙක් යම්කිසි පුරුෂයෙක් එළුවෙක් මරනවා. බෙල්ල කපලා. ඒ බෙල්ල කපල එක භවයක එළුව මරපයකට විපාක ලැබුණේ කොහොමද? ඇඟේ තියෙන ලෝම ගානට සසර ජීවිතේ බෙල්ල කැපි කැපි මැරෙන්න සිද්ධ වුණා. ඒ කරපු එක වරදකට ඇඟේ තියෙන ලෝම ගානට විපාක දුන්නා. ඒ වගේමයි යහපත් දෙයක් කළත්. මේ කරන ධර්මදායකත්වයම පින්කම හේතු වෙලා එක භවයක් නෙවෙයි සැප විපාක ලැබෙන්නේ. භව දෙකක් නෙවෙයි සැප විපාක ලැබෙන්නේ. භව 10ක් නෙවෙයි සැප විපාක ලැබෙන්නේ. භව 100ක් නෙවෙයි සැප විපාක ලැබෙන්නේ. බොහෝ කාලයක් සැප පිණිස මේ පුණ්‍ය කර්මය හේතු වෙනවා. ඉතින් අපි මේවා මෙහෙම මතක් කරන්නේ මේවා මතක් කරනකොට දැනෙනවා ඇත්තට මං කරන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. ඊළඟට මේ ගැන එච්චර තේරුමක් නැති අයටත් දැනෙන්න පටන් ගන්නවා හිතන් හිතියට වඩා මේක ලොකු සැප විපාක ලැබෙන පුණ්‍ය ධර්මයක් නේද කියලා. ඉතින් අපි සඳහන් කරන්නේ මේ පිණුතුන්ට ලැබිච්ච අවස්ථාවක් පැයක් තුන ලොවක් සනසන්න. පැයක් තුන මේක විකාශය වෙනකොට දැන් බලන්න මේක විකාශය වෙනකොට මේ මේක ඉන්ටර්නෙට් වලට පාම උදාහරණවා. හරිද? එතකොට අවුරුදු කීයක් අපේ මේ සංඝයා වහන්සේලා දේශනා කරන ධර්මය මිනිසුන් අතර පවතිනවද? දැන් පින්නතුන් දැන් මේ දායකත්වයෙන් මේ දේශනාවත් ඒ විදිහට ජාත්‍යන්තර එහෙම නැත්නම් ඉන්ටර්නෙට් වලට ගියාට පස්සේ ලබන අවුරුද්දෙත් ඕනනම් කෙනෙකුට ඒ බණ බලන්න පුළුවන්. ඊළඟ අවුරුද්දෙත් ඕනනම් කෙනෙකුට ඒ බණ බලන්න පුළුවන්. තව අවුරුදු 20ක් ගිහිල්ලත් කෙනෙකුට ඒ බණ බලන්න පුළුවන්. එතකොට පින්නතුන් මේ සිද්ධ කරන ධර්ම දානමේ පින්කම මේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් මේ කියන්නේ පුද්ගලිකව අපි මතු කර ගැනීමක් නෙවෙයි සමස්ත සංඝයා වහන්සේම දේශනා කරන ධර්මයේ දේශනාවකට දායකත්වයක් දැරීම කියන්නේ අවුරුදු 100 200 300 ගණන් ඉස්සරහට මිනිසුන්ට සැනසෙන්න පරිසරය සකස් කිරීමක්. මැරෙද්දි මතක් වුණොත් මොකද වෙන්නේ මේක? මෙවැනි ලෝකයක් සනසන වැඩක් අවුරුදු 100 200ක් යනකම මිනිසුන්ට සැනසෙන්න පුළුවන් ධර්ම දානමේ පින්කමක් මං කළා කියලා මතක් වුණොත් සුගතියටම තමයි. ඉතින් වගේ වටිනා කියන ස්වභාවය දැනගෙන අපි මේ කටයුතු කිරීම නුවණින් කටයුතු කිරීමක් ඒක අත්‍යවශ්‍යම කාරණාවක් නිසා අපි මතක් කළේ. අද මේ ප්‍රත්‍යවේක්ෂා වැඩපිළිවෙල තුල අපිට කතා කරන්න සාකච්ඡා කරන්නට තියෙන්නේ ආදීනව සංඥාව පිළිබඳව. ඉතින් අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ මේ ලොකු ශායන් වහන්සේ වරින් වර විවිධ සංඥා පිළිබඳව උගන්වනවා. අනිත්‍ය සංඥා, අනාත්ත සංඥා, පහාන සංඥා, විරාග සංඥා, අසුභ සංඥා, අත්තික සංඥා ආදී වශයෙන් ඉගැන්වීම සිද්ධ කරනවා. දේශනා මාලා පවත්වනවා. ඉතින් අද අපට සිද්ධ කරන්නට උන්වහන්සේ කරුණාවෙන් සිහිපත් කළේ ආදීනව සංඥාව පිළිබඳව. ආදීනව සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එක. අපේ හිතේ තියෙනවා රූප හඳුන ගන්න සිතුවිල්ලක්. දැන් කෙනෙක් බැන්නට පස්සේ ඉන්නේ මොන සිතුවිල්ලද? තරහ සිතුවිල්ල. දේශය. එක සිතුවිල්ල. හැඟීමක්. කෙනෙක් ආදරෙන් සැලකුවොත් මොන සිතිවිල්ල දෙන්නේ? අපි පැත්තෙත් ආදරයක් උපදිනවා. ඒ කියන්නේ ලෝභය. ලෝභ සිතිවිල්ල එතකොට එන්නේ. සමහර අවස්ථාවල කෙනෙක් අලුත් වාහනයක් ගත්තොත් එහෙම. සමහර විට ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ල එන්න පුළුවන්. ඒ වගේ අපේ හිතවල තියෙනවා අපට අරමුණු වෙන දේවල් වලට අදාළව අපේ මෙනෙහි කිරීම වල ස්වභාවයට අනුව වරින් වර සිතිවිලි උපදිනවා. දැන් මෙතනදී කියන්නේ මේ ලෝකයේ තුල කටයුතු කරද්දී අපේ හිතෙන් එහෙම නැගෙන්න ඕන හඳුනා ගැනීමක් කියලා ආදීනව කියලා හැඟීමක් එන්න ඕන. ආදීනව සම්බන්ධ නුවණක් එන්න ඕන. හඳුනා ගැනීමක් එන්න ඕන. දැන් තරහ ආව වගේ, ඒ වගේම ඊර්ෂ්‍යාව ආව වගේ, ඇලීම් ආව වගේ මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී අපේ හිතෙහි නැගෙන්න ඕන එක්තරා සිතිවිල්ලක් තියෙනවා. අදහසක් හැඟීමක් හඳුනා ගැනීමක් එන්න ඕනේ. ආදීනව සම්බන්ධව. කුමක් පිළිබඳ ආදීනවයද? ශරීර පිළිබඳව. මේ දේශනාව විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රය විස්තර කරලා තියෙනවා. ආදීන සංඥා පිළිබඳව ඉදානන්ද බික්කු වරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති කියලා. ආරණ්‍යයකට රුක්ක මූලයකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා භාවනාමය වශයෙන් භාවනාමය වශයෙන් බහූ දුක්ඛෝකෝ අයං කායෝ බොහෝ දුක්ඛෝක අයං කායෝ කියන්නේ බොහෝ දුක්ගෙන දෙන ශරීරයක් මේක කියලා මෙනෙහි කරන්න ඕනේ. බහු ආදීනවෝ හරියට කරදර දෙන ශරීරයක් මේක කියලා මෙනෙහි කරන්න කියලා බුද්ධ අනුශාසනාවේ තියෙන්නේ. හරියට දුක්ගෙන දෙන හරීම කරදරකාරී ශරීරයක් විදිහට මේ ශරීරය දිහා බලන්න කියලා. ඉතින් අපි ඇයි එහෙම ශරීර දිහා බලන්න ඕනේ? තමාගේ හෝ බාහිර ශරීර බොහෝ දුක්ගෙන දෙන ඒවා හරීම කරදරකාරී ඒව කියලා. ශරීරවල ආදීනව අපි දෝෂය මතු කරගන්නේ ඇයි කියලා අපි විමසලා බලන්න ඕනේ. අපිට මෙහෙම සංසාර ගමන යන්න වෙලා තියෙන ප්‍රධානම හේතුවක් නේද? ශරීරවලට තියෙන උපාදාන. ජීවිතේ බොහෝ දුක් විඳින්න හේතු වෙලා තියෙනව නේද? ශරීරවලට තියෙන උපාදාන. කෝටි 800ක් විතර ඉන්න මේ ලෝකේ උපාදානයේ වෙච්ච ශරීර කීපයක් හින්දා දුක් විඳින ස්වභාවයක් නැද්ද? නේද? ඒ කියන්නේ අපි ඇයි ඒ ශරීර නිසා දුක් විඳින්නේ? ඉතින් කෝටි 800ක් තියෙන ලෝකේ ශරීර දෙක තුනක් නිසා අපි දුක් විඳින්නේ ඒ ශරීර વિશે අපිට තියෙන ඇලීම නිසා. බුද්ධ දේශනාවේ කියනවා මේ එක්තරා සිටු කුමාරයෙක් සිටු කුමාරයෙක් දවසක් භද්‍රක ගාමිණී සිටු කුමාරයා විවාහක සිටුවරයෙක් තරුණ බුදුන් වහන්සේ හමු වෙන්නට යනවා බුදුන් වහන්සේ හම් වෙන්නට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවේදී එක තැනකදී සඳහන් කරනවා භාගතුන් වහන්සේ මේ සාමිදීනේ නිසා මට හරි බයක් හිතේ තියෙනවා කියලා. සැරෙන් සැරේ. තැති ගැනීම උපදිනවා කියනවා. ලොමු දැහ ගැනීම ඇති වෙනවා කියනවා. ශෝක උපදිනවා කියනවා. සාමිදීනේ නිසා මේ සිටුවරේ කියන්නේ. මගේ හිතේ බය උපදිනවා, ශෝක උපදිනවා, තැති ගැනීම උපදිනවා. මට පුතෙක් ඉන්නවා. පුතා නිසාත් මගේ චිත්තසංතානයේ බය හටගන්න සැරෙන් සැරේ. දුක හටගන්න සැරෙන් සැරේ. තැති ගැනීම ඇති වෙනවා සැරෙන් සැරේ. ලොමුද හැගැන්වීම ඇති වෙනවා සැරෙන් සැරේ. බුදුන් වහන්සේ මේ වෙලාවේ ලස්සන සිහියක් උපදවනවා. බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ඔබට ඉස්සෙල්ලාම සාමිදීනීය හමුණ දවසක් තියෙනවා. ඒ වගේමයි ඊට කලිනුත් එයා මේ ලෝකේ හිටියා. හරිද? ඔබට ඔය සාමිදීනිය හමු වෙච්ච දවසක් තියෙනවා. ඊට කලිනුත් ඔය සාමිදීනිය මේ ලෝකේ ජීවත් වුණා. Tamanට හමු වෙන්න කලිනුත් එයා නිසා බයක් තිබ්බදහනවා. එයා නිසා ශෝක තිබ්බදහනවා. එයා නිසා තැතිගැනීම් තිබ්බදහනවා. තියනවද? නැහැ. එයා හමුණාට පස්සේ අය බය උපදින්නේ. එයා ගැන තියෙන ඇලීම නිසා. එයා හමුණාට පස්සේ ඒ ශෝක උපදින්නේ, තැති ගැනීම උපදින්නේ, නොබදහ ගැනීම උපදින්නේ එයා ගැන තියෙන ඇලීම නිසා. එතකොට අපේ ජීවිතේට අපි විඳින මානසික වේදනා බෙදලා බැලුවොත් ශරීර නිසා 90ක් විතර දුක් විඳිනවා. ශරීර කිහිපයකට තියෙන උපාදාන නිසා 90 ගානක් විතර දුක් විඳිනවා. එහෙනම් දුක් විඳින්න ප්‍රතිශතයෙන් 90 ගානක්ම ශරීර නිසා. ඊළඟට මේ ශරීර ගැනත් අපට උපාදානයක් තියෙනවා. තමන්ගේ ඇයි දැනෙන අධ්‍යාත්මික මේ ශරීර ගැන උපාදානයක් තියෙනවා. මේ ශරීර වලට උපාදාන වෙන්න වෙන්න වෙන්න විපාක පිණිස මොනවද සකස් වෙන්නේ? කර්ම. නැවත උප්පත්තියට හේතු වෙන්නේ තණ්හා උපාදාන. දැන් බලන්න රහතන් වහන්සේ ආපහු උපදින්නේ නැත්තේ. තණ්හා උපාදාන ප්‍රහාණය කරපු නිසා. බුදුරජාණන් වහන්සේ ආපහු ඉපදුන්නේ නැත්තේ තණ්හා උපාදාන ප්‍රහාණය කරපු නිසා. අපේ හිතතර මේ ශරීරාදී අරමුණු කර කර අරමුණු කර කර තණ්හා උපාදාන සකස් වෙන මොහොතක් මොහොතක් පාසා විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන්නේ භවයේ යන්න සිද්ධ වෙනවා. භවයේ යන්නට සිද්ධ වෙනකොට හැමදාම මෙහෙම මනුෂ්‍ය ජීවිතම ලැබෙන්නේ නෑ. නැති මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ සුගතියක්. සුගතියක් කියන්නේ සැප ඇති තැනක්. දැන් පින්නතුන්ගේ ඇහුවොත් මේ ජීවිතේ සැපයිද කියලා. <laughs> මොකද කියන්න දෙන්නේ ඉතින් මේ ජීවිතේ සැපයි දැන් සුගතිය කියන්නේ සැප ඇති තැන සැපයිද <laughs> ගිය සතියේ සැපෙන් හිටිය කියලා කියන්න පුළුවන් කියෙන් කී දෙනාටද ගිය මාසේ මා ඊටා සැපෙන් හිටිය කියලා කියන්න පුළුවන් කියෙන් කී දෙනාටද නේද 2018 අවුරුද්දේ මම ඊටා සුවසේ හිටියා කියලා කියන්න පුළුවන් කියෙන් කී දෙනාටද බොහෝ දුක් තියනවා මේ මනුෂ්‍ය ජීවිතය සැපයි කියන්නේ සතර පායට සාපේක්ෂව සතර පායේ තියෙන දුක් වලට සාපේක්ෂව මේකේ දුක් කඩු නිසා මේක සැපයි කියලා කියනවා. එතකොට මෙවැනි මනුෂ්‍ය ජීවිතය සසර ජීවිත අනාගතයේදී ලැබුණොත් අපිට ඉතින් මෙහෙමම තමයි තියෙන්නේ. මේ වන් විදියටම කායික පීඩා, මානසික පීඩා සහිතයි. තිරසන් ජීවිතයක් ලැබුණොත් ඊටාම දුක්ඛිතයි. හරිද? කුසගින්න නිසා, පිපාසය නිසා, ලෙඩ දුක් නිසා අපරඩා හරි අසරණකම් ඒ ජීවිතවල තියෙනවා. නිරයාදී තැන්වල ඉපදුණා ඒත් එහෙමයි. പ്രേත විශේෂය ඉපදුණොත් දැන් ඔය പ്രേතවත් වල එහෙම සඳහන් වෙනවා සමහර പ്രേතයන් ඉන්නවා එයාලට අවුරුදු ගානකට සැරයක් තමයි කෙලපිඩක් ආහාරයට ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒත් එයාලා යොදුන් ගණන් දිගය උසයි. යම් කිසි මිනිසෙක්ගේ හරි තිරසන් සත්ත්වයෙක්ගේ හරි කෙලපිඩක් දැකලා ඒක ආහාරයට ගන්න නැවෙනකොට කෙලපිඩ හිඳිලා ඉවරයි. හරිද? එවැනි අධික දුක් විඳින പ്രേත ලෝක තියෙනවා. හැබැයි යාලා මනුෂ්‍ය ජීවිත ගත කරලා තණ්හා උපාදාන සහිතව ජීවත් වෙලා ඒවාට අදාළ විපාක පිණිස කර්ම භුක්ති විඳින අය. එතකොට ශරීර ගැන ශරීර විශේෂයේ තියෙන තණ්හා උපාදාන නිසා අපිට සසරේ හරියට යන්න වෙනවා. මෙන්න මේ ශරීර ගැන තියෙන මේ ඇලීම් ප්‍රහාණය කරගන්න තමයි මේ විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රයට සාපේක්ෂව ගත්තම ආදීනව සංඥා වඩන්නේ. ඊළඟට බලන්න මේ ශරීර සම්බන්ධව අපට ඇලීමක් උපදිනවා කියන්නේ සැපක්ද? දැන් බලන්න අපි හිතමු මේ ලෝකේ තියෙනවා සමහර විෂ වර්ග තියෙනවා. ඒ විෂ විෂ ශරීර ගත වුණාට පස්සේ ඉස්සෙල්ලාම සල්පයක් ශරීරගත වෙනවා. ඊට පස්සේ පැයක් යනකොට දෙකක් යනකොට දවසක් යනකොට මොකද වෙන්නේ? ශරීරෙම පැතිරෙන්න පටන් ගන්නවා. සමහර විෂ වර්ග තියෙනවා ශරීර ගත වුණාට පස්සේ ගත වෙන්නේ ගත වුණ ගමන්ම සල්පයයි. හැබැයි විනාඩිය විනාඩිය පැයෙන් පැය ගෙවෙන්න ගෙවෙන්න ශරීරෙම පැතිරලා යනවා. අන්න ඒ වගේ විසක් වගේ තමයි මේ ශරීරයක් ගැන අපිට ඇති වෙන ඇලීම කියන්නේ. එක මොහොතක යම් ශරීරයක් දැකලා ඇලීම් මාත්‍රයක් ඉදීම විසක් ශරීරගත වුණා වගේ. ඒ රූපය දැකලා අහක බැලුවා බැලුවා කියන්නකෝ. ඒ රූපය බලලා ගෙදර ගියා කියන්නකෝ. දැන් මිස ශරීරගත වෙලා. දැන් ඇතුලෙන් නැවත නැවත නැවත නැවත නැවත නැවත මතක් වෙනවද නැද්ද? නේද? ඒ කියන්නේ අපිට එහෙම මේ ලැබිලා තියෙන චිත්තසංතානයේ මේ සංසාරයේ යන්නට වෙන ස්වභාවය තුල ශරීරයක් දැක්කට පස්සේ උපදින කෙලෙස් ස්වභාවය විසක් ශරීරගත වුණා වගේ මේ නැවත නැවත නැවත නැවත චිත්ත අභ්‍යන්තරයේ අභ්‍යන්තරගත වෙලා ඒක නිසා තැවීම ඇවිල්ලා දැවීම ඇවිල්ලා පීඩන ඇවිල්ලා එක විදිහකට ඉන්න බැරි වෙලා ඒ ශරීර පැත්තට ඇදගෙන ගිහිල්ලා බොහෝ පාපයන් සිද්ධ වෙන විදිහට මේ ලෝකයේ තුල ජීවත් වෙන අයගේ ජීවිත සකස් වෙනවද නැද්ද? නේද? නොබැලිය යුතු දේවල් වලට ඇදලා යන ගතිය තියෙනවා. ශරීර වලට යම් ඇලී ඉපදුනාට පස්සේ එහෙම තමයි. විසක් ශරීරගත වෙනවා කියන එක හරියටම හරිද නැද්ද? නේද? විසක් ශරීරගත වුණාට පස්සේ ඒක එයාගේ විනාශයට හේතු වෙනවා. ඒ වගේ රූපයක් ශරීරයක් දැකලා ඇලීමක් හටගත්ත කියන්නේත් ඒක එයාගේ විනාශයට හේතුවක්. පිහිය විනාශ වෙන්නේ මොනව හින්දාද? මලකඩ නිසා. මලකඩ කාටද ගෙනත් දාන්නවද? ඒ පිහියේම යම් යම් හේතුන්ට අනුකූලව හටගන්න මලකඩ හටගන්න හටගන්න හටගන්න පිහියම විනාශ වෙනවා. ශරීර ගැන චිත්තසංතාන වල උපදින ඇලීම් තණ්හා උපාදාන කියන ක්ලේශයන් චිත්තසංතානෙමයි උපදින්නේ. පිහියේ මලකඩ හටගත්තා වගේ හිතෙන්ම ඒ ක්ලේශ ස්වභාවයන් ඉපදිලා හිත විනාශ කරනවා. හිත විනාශ කළා ජීවිතය විනාශ කරනවා. ජීවිතය විනාශ කරලා සසර ජීවිතය විනාශ කරනවා. එතකොට මේ ශරීර වලින් අපිට ගැලවිලා ඉන්න පුළුවන්කම ලැබුණොත් හොඳ නැද්ද? නිදහසේ අපිට යන්න පුළුවන් නම් නිදහසේ සමාජගත කරන්න පුළුවන් නම් වදයක් කියලා හිතෙන්නේ නැද්ද මේ ශරීරවලට ඇලී යන ගතිය පොඩි ශරීර දැක්කත් ඇලෙනවා තරුණ ශරීර දැක්කත් ඇලෙනවා හරිද පස්සේ පස්සේ යද්දි පොඩි ළමයෙක් දැක්කත් මොකද වෙන්නේ ඉතින් බලාගෙන ඉන්නවා අනේ කියන්නේ. ඊට පස්සේ බස් එකෙන් බහැලකට ඉතින් ළමයාත් එක්ක තමයි ගෙදර යන්නේ. අර විස ශරීරගත වුණා. ඒ වගේ සමහර අයට ලෝක ශරීර මේ ඇත ශරීරගත වෙනවා. හිතට ඇතුල් වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි ගෙදර යන්නේ ඊට පස්සේ. ඉතින් ඒ වයින් නිදහසට ඉන්නවා කියන්නේ ඉතින් පුදුම සැප. අන්න ඒ ශරීර වලින් ගැලවෙන්නට උපකාර වෙන මානසිකාරයක් තමයි යෝනිසෝ මානසිකාරයක් භාවනාමය කුසලයක් තමයි ආදීනව සංඥාව කියලා කියන්නේ. එතකොට ආදීනව කියලා කියන්නේ ශරීරයක තියෙන දෝෂ නැවත නැවත නැවත නැවත හඳුන ගන්න ස්වභාවය. ශරීරයක තියෙන දුක්, ශරීරයක තියෙන කරදරකාරී ස්වභාවය නැවත නැවත හඳුන ගන්න ස්වභාවයට කියන ආදීනව සංඥා කියලා. ඒ ශරීරයක තියෙන ආදීනව දකින්න දකින්න අපිට මෙහෙම දෙයක් වෙන්නේ. අපි හිතමු විවාහ වෙලින්න සාමියෙකුයි භාර්යාවකුයි. හරිද? විවාහ වෙලින්න සාමියෙකුයි භාර්යාවකුයි. මේ සාමියා හරි භාර්යාව හරි දෙන්නා දෙන්නගේ වැරදි ගැන කොච්චරවත් හිතන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? කියන්නේ සාමියා කොච්චරවත් හිතන්න පටන් ගන්නවා භාර්යාවගේ දෝෂ. භාර්යාව හිතන්න පටන් ගන්නවා සාමියාගේ දෝෂ. දෙන්නට දෙන්නා පිළිබඳව ඇලීම වැඩි වෙනවද කලකිරීම වැඩි වෙනවද කලකිරීම වැඩි වෙනවා ඒ කෙනෙක්ගේ දෝෂ දකින්න දකින්න දකින්න වැරදි දකින්න දකින්න දකින්න එයාගෙන් වෙන හිරිහැර දුක් කරදර දකින්න දකින්න එයාගෙන අපට කලකිරීම උපදිනවා කලකිරීම වැඩි වෙන වැඩි වෙන ගැලවෙන්න හිතෙන්නේ නැද්ද ගැලවෙන්න හිතන ඊපස්සේ ගැලවෙනවද නැද්ද ගැලවෙනවා ගැලවුණාට පස්සේ කොහොමද කියන්නේ <laughs> යන්තම් ගැලවුණා කියලා හරිද ඕ වගේ දෙයක් තමයි මේ භාවනා තුළ සිද්ධ වෙන්නේ. අර අකමැති භාර්යාව හෝ ස්වාමියා වගේ කියන්නකො මේ ශරීරේ. හරිද? මේ ශරීරයේ දෝෂ දකින්න ඕනේ. අපි දෝෂ දකින විදිය කතා බහ කරන විසහාට. මේ ශරීරයේ දෝෂ දකින්න දකින්න මේක දෙන හිරිහැර දුක් කරදර දකින්න දකින්න මේ ශරීරය ගැන අපිට මොකද වෙන්නේ? කලකිරෙනවා. ඉතින් මේ දෝෂ දකින්න එක නතර කරන්න නැතුව නැවත නැවත නැවත නැවත දෝෂ දකින්නකොට කලකිරීම තව තවත් වැඩි වෙනවා. තව තවත් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මොකද වෙන්නේ මේ ශරීර වලින් අපේ හිත මිදෙනවා ගැලවෙනවා ඒ කියන්නේ ශරීර ගැන තියෙන තණ්හා උපාදාන නැති වෙනවා එතකොට එයාට කියනවා මේ ඒ ශරීර සම්බන්ධව තියෙන තණ්හා උපාදාන වලින් ගැලවිච්ච කෙනෙක් කියලා ඒක එයාට ලොකු නිදහසක් හරිද එතකොට මේ ආදීන සංඥාවේදී එවැනි දෙයක් වෙන්නේ අපි තව පොඩ්ඩක් කතා කරලා බලමු මේ දැන් මේ ආදීනව සංඥාව කියද්දී මේ දෝෂ දැකීමේ සංඥාව හේවත් දෝෂ දැකීම හඳුනා ගැනීම කියන එකේදී මොකද්ද මේ සංඥාව කියන එකත් අපි දැනගන්න ඕනේ. සංඥාව කියන එකත් මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. අපි මුලින් කතා කළා වගේ අපේ හිතේ හටගන්න ආදරය තරහ iriෂ්‍යාව වගේ සිතුවිල්ලක් තමයි මේ සංඥාව ඒවත් හඳුනා ගැනීම කියලා කියන්නේ. ඒක කොටස් හයක් කියනවා. කොටස් හය කියන්නේ ආකාර හයයි. එකක් රූප සංඥාව. මොකද මේ සංඥාව කියන එක විග්‍රහ කරගත්තොත් අපිට මේ ආදීනව සංඥාව වර්ධනය කරගන්න විශාල හේතුවක් වෙනවා. එකක් තමයි රූප සංඥාව. රූප හඳුන ගැනීමේ සිතුවිල්ල. ඊළඟට ශබ්ද සංඥාව. ශබ්ද හඳුන ගැනීමේ සිතුවිල්ල. ඊළඟට ගන්ධ සංඥාව. ගඳ සුවඳ දැනගැනීමේ හඳුනගැනීමේ සිතුවිල්ල. ඊළඟට දිව ඇසුරු කරගෙන උපදිනවා රස සංඥා. රස හඳුනගැනීමේ සිතුවිල්ල. කය ඇසුරු කරන හට ගන්නවා ස්පර්ශ සංඥා. එන ස්පර්ශය හඳුනගැනීමේ සිතුවිල්ල. හිත ඇසුරු කරගෙන මොකක්ද උපදින්නේ? ධම්ම සංඥා කියන්නේ සිතුවිලි හඳුනගන්න සිතිවිල්ල. හරිද? අපි පොඩ්ඩක් බලමු ඔක අපේ ජීවිතේ සකස් වුණේ කොහොමද කියලා. දැන් අපි මව් කුසෙන් එළියට ආවා. මව් කුසෙන් එළියට ආවට පස්සේ අපි අඳුනනවද මේ අම්මා කියලා? මේ තාත්තා කියලා? මේ දරුවා කියලා? මේ සෙල්ලම් බඩුව, මේ බෝනික්කා, මේ කිරි බෝතලේ කියලා අපි අඳුනනවද? නෑ මේ හරකා කියලා මුකුත් අඳුනන්නේ නෑ. අපි මේ ලෝකෙට ඇවිල්ලා කිසිම දෙයක් හඳුනගන්න බැරි මානසිකත්වයක වාසය කළා. අම්මපට මොකද කළේ? අම්මපට අඳුන්වලා දුන්නා. මේ පුතාගේ තාත්තා. එතකොට අන්න ඒක අපේ හිතේ සටහන් වුණා. ආන්න එක සංඥාවක්. ඒ හඳුනා ගැනීම කියන සටහන ඇති වුණා. මේ තාත්තා කියලා. හැබැයි එක සැරයක් විතරේ හඳුන්වා දීම ප්‍රමාණවත් වෙනවද? නෑ. එක සැරයක් විතරක් ඒ හඳුන්වා දීම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නැවත වාර කීපයක් අම්ම මොකද කරන්නේ? මේ පුතේ තාත්තා, ඔයාගේ තාත්තා, ඔයාගේ තාත්තා කියලා හඳුන්වලා දෙන්න දෙන්න අන්නේ සටහන නැවත නැවත නැවත නැවත බලවත් වෙනවා. ඊළඟට අපිට සෙල්ලම් බඩ හඳුන්වලා දුන්නා. මේ පුතාගේ බෝනික්කා, හරි දුවගේ බෝනික්කා, මේ පුතාගේ සෙල්ලම් කාර්යක, මේකට තමයි පුතේ සෙල්ලම් කාර්යක කියන්නේ කියලා හඳුන්වලා දෙනවා. එතකොට ඒවා හඳුනලා දෙනකොට හිතේ ඒවා සටහන් වෙනවා. හරිද? ඒ වගේ අපි හිතමු වඳුරෙක් පෙන්නලා. අපි වඳුර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හඳුනන්නේ නැහැ. අම්ම මොකද කරන්නේ? ඇඟිල්ල දික් කරලා පෙන්නන අන්න පුතේ වඳුරා කියලා. එක සැරයක් හඳුනලා දුන්නාට මතක හිටින්නේ නැහැ. දැන් බලන්න ඉගෙන ගනිද්දී අයන්න කියන එක හඳුන ගන්න කොච්චර කල් ගියාද? මේ එක සැරයක් අම්මා මේ අයන්න කියලා හඳුනලා දෙනවා. හරිද? මේ උයන්න කියලා හඳුනලා දෙනවා. ඊට පස්සේ ආපු පොත ගත්තාම මොකද අපි කියන්නේ? අයන්නට උයන්න කියනවා. හරිද? ඒ කියන්නේ අපිට ඉස්සෙල්ල දුන්නු සංඥාවේ සතහන ප්‍රබලත්වය මදි. මම ඊට පස්සේ නැවත නැවත කරන්නේ නෑ මේ අයන්න මේ අයන්න. එතකොට අපි යම් කිසි දෙයක් හඳුනගන්න වාර ගන්න වැඩි වෙනකොට හඳුනගන්න වාර ගන්න වැඩි වෙනකොට ඒක පිළිබඳ ප්‍රබල සංඥාවක් උපදිනවා. හැබැයි මේ හඳුනගන්න ස්වභාවය අපි යම් කිසි විදියකින් අඩු කළොත් ඒ සංඥාව ආපහු දුබල වෙනවා. දැන් මෙහෙම හිතන්න ඉංග්‍රීසි අපි ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපි ඉංග්‍රීසි අකුරක් අකුරක් පාසා මොකද කරන්නේ? හඳුන ගන්නවා. ඊළඟ වචන හඳුන ගන්නවා. වචනවල අර්ථ හඳුන ගන්නවා. හරිද? කාලයක් ගිහින් අතහැරියොත් මොකද වෙන්නේ? කාලයක් ගිහින් අතහැරලා ආපහු ඉගෙන ගන්න පටන් ගන්නකොට ආපහු මුලින් ඉඳන් වගේ ටිකක් පටන් ගන්නවා. මොකද අර සංඥා ටික හඳුනා ගැනීම ටික අමතක වෙලා ගිහිල්ලා. එතකොට අපිට යමක් හඳුන ගන්නට මේ සංඥා කියන සිතුවිල්ල උපකාර වෙනවා. උපකාර වෙන්නේ ඒක නැවත නැවත නැවත නැවත භාවිතා කරන වාර ගන්න වැඩි වෙන මට්ටමට. යම් කිසි විදිහකින් මේ හඳුනා ගැනීම ගන්න ස්වභාවය අතහැරලා දැම්මොත් අපිට ඒක පස්සේ හඳුනගන්න අමාරු වෙන ස්වභාවයකුත් තියෙනවා. දැන් අපි අරගෙන බලමු ධර්මානුකූලව ධර්මයේ පැත්තනොත් ඔක විසඳ ගන්න. දේශනාවල තියෙනවා අපි ගමු මේ ගිරිමානන්ද සූත්‍රයේම ගත්තොත් සංඥා විග්‍රහවලදී අනිත්‍ය සංඥා කියලා තියෙනවා. හරිද මේ සංඥා තේරුම් ගන්න හදන්නේ. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ හටගන්න හැම සංස්කාරයක්ම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියන ස්වභාවය. සංස්කාර කියන්නේ මොනවාද? අම්ම කියන්නේ සංස්කාරයක්. යම් යම් හේතුන්ට අනුකූලව හටගත් එකක් තමයි අම්මා. අම්මා නිත්‍ය දෙයක්ද? අම්මා නිත්‍ය දෙයක් නේ අම්මා වෙනස් වෙලා නැති වෙලා යන්නේ සංස්කාරයක් ධර්මයක් ස්වභාවයක්. එතකොට තාත්ත කියන්නේත් එහෙම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන එකක්. දරුවෝ කියන්නේ ඒත් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන එකක්. එතකොට මේ බොහෝ අපි දරුවෝයි අම්මායි තාත්තාය ගෙවල් දොරවල් සැප සම්පත් මිල මුදල් වෙන ආදරයන් පවා අන්නයිගෙන් ලැබෙන ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. අනිත් අයගෙන් ලැබෙන කරුණාව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. නමුත් සාමාන්‍ය කෙනෙකුට මේ දහමක් නැති කෙනෙකුට මේවා ගැන තියෙන අනිත්‍ය සංඥාවද නිට්ටය සංඥාවද? නිට්ටය සංඥාව. අනිත්‍යයි කියන්නේ කැඩිලා බිඳිලා paludu වෙලා යනවා කියන හඳුනා ගැනීම. නිට්ටය සංඥාව කියන්නේ මේවා එහෙම වෙනසෙනවා කියලා අදහසක් නැති හැඟීම. කෙනෙක් අපිට ගොඩාක් ආදරෙන් කතා කරනවා කියමුකෝ. සලකනවා කියමුකෝ. හොයලා බලලා කියමුකෝ. සාමාන්‍ය කෙනෙකුට නිකන් අදහස් එන්නේ දැන් මේ ලැබෙන ආදරේ හැමදාටම තියෙයි වගේ. හැමදාටම කිව්වට පස්සේ ඒකේ ආයේ කෙලවරක් නෑ. ඒකයි ගොඩාක් අය කියන්නේ මේ සසර පුරාටම මේ ආදරේ තියෙනවා කියලා. වෙනසීමක් ගැන අදහසක් එන්නේ නෑ. ඒ කියන්නේ ඒක නිට්ටයව හඳුනගෙන. මේ ආදරේ නිට්ටයයි කියලා හඳුනගෙන. ඒක නිට්ටය හඳුන ගැනීමක්. අපි හිතමු සමහර අයට සමහර අයගෙන් අසාධාරණකම් වෙනවා. ඒ අසාධාරණකම් වෙනකොට එයාගේ හිතේ අපි ගැන තියෙන තරහ ගැන පවා අපට නිත්‍ය හැඟීම් තියෙනවා. මේ මේ මිනිස්යාගේ මේ මං ගැන තියෙන වෛරය නම් නේද? භවයෙන් භවයට යන එකක්. නිත්‍ය හැඟීමක් තුන මේ මට කවදාවත් මේ මිනිස්යාගෙන් නම් මෛත්‍රියක් එන්නේ නැහැ මේ එක දිගටම යන වෛරයක් කියලා නිත්‍ය හැඟීමක්. ඒ කියන්නේ ඒ වෛරය නිත්‍යයි කියලා හඳුනගන්නවා. සමහර අයට හිතේ දුක් වේදනා හට ගන්නවා. ඒ දුක් වේදනා හටගත්තට පස්සෙත් එයාට එන සංඥාව හඳුනා ගැනීම මේක හැමදාටම තියෙන එකක් වගේ අදහසක්. يعني මේ දුක කියන්නේ මේ වර්තමානයේ මම මේ විඳින මානසික දුක නැති වෙලා යන එකක් කියලා එයාට අදහසක් එන්නේ නැහැ. එයාට එදා අදහස මේ දුක් වේදනාවත් එක්කම ඉන්න වෙනවා වගේ දුක් වේදනාව නිට්ටයව හඳුනා ගැනීමක්. හරිද? එතකොට අපේ ජීවිතවල සංස්කාර ධර්ම නিত্য වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා. ඒ නিত্য වශයෙන් හඳුනා ගන්න ස්වභාවය අපට වෙනස් කරන්න පුළුවන් ඒ නিত্য දැනෙන දේවල් අනිත්‍ය වශයෙන් හඳුනාගත්තොත්. තවත් විදිහකින් අපි ගමු. අසුභ සංඥාව ගමු. අපිට මේ ශරීරයක් දැක්කට පස්සේ එන සංකල්පය තමයි මේ මේ ශරීරය ප්‍රියයි මధుරයි මනෝහරයි බොහෝ නැත්තම් තියෙනවා එහෙම සංකල්ප ලස්සනයි ඉති රූපේ වගේ වාස්තු කලාව වගේ කියලා අදහස් වෙනවා හරිද ශරීර ගැන ඒකට කියන්නේ මොන සංඥාව කියලාද සුභ සංඥාව සුභ වස්තුවක් විදියට ශරීර ගන්නවද නැද්ද මధుරයි කියලා හඳුන ගන්නවා මනෝහරයි කියලා හඳුන ගන්නවා ඉෂ්ඨයි කියලා හඳුන ගන්නවා කාන්තයි කියලා හඳුන ගන්නවා මේ ඔක්කොම සංඥා ඉටි රූප වගේ කියලා හඳුන ගන්නවා වාත්තු කලාව වගේ කියලා හඳුන ගන්නවා හරිද ඒ කියන්නේ සුභ සංඥාවක් ඒක නමුත් ඒ සුභ සංඥාව නිසා අපේ ශරීරය ගැන ආශාවල් ඇති වෙනවා ශරීරයක් දැක්කට පස්සේ එන්න ඕනේ සුභ සංඥාවද අසුභ සංඥාවද ඇයි අසුභ සංඥාවෙන්න ඕනේ ශරීරයේ ඇත්ත ස්වභාවය නම් අසුභයි හරිද? අපි හිතමු ශරීරය ගැන සුබ සංඥා එන කෙනෙක් අසුබ භාවනාව කරන්න පටන් ගන්නවා. දැන් එයා මොකද කරන්නේ? අත්ති ඉමස්මින් කායේ කියන විදිහට මේ කයෙහි ඇත. මොනවද මේ කයේ තියෙන්නේ? කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇත ඇට විදුලේ කියන්නේ අපි හිතමු මස් පුරෝපු, ලේ පුරෝපු, කට පුරෝපු ගෝණියක් තියෙනවා. ඒ ගෝණියේ කට පිරෙන්නම තියෙන්නේ හං මස් කටු ලේ නහර. ඔය මස් පුරෝපු කටු පුරෝපු හම් පුරෝපු මස් ගෝණිය ඇවිදින්න පුළුවන් මට්ටමකට ගත්ත කියන්නකෝ. හරිද? <laughs> ඒකට දැන් ඇවිදින්න පුළුවන්, වාඩි වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. හරිද? ඒ මස්ගෝණිය දකිද්දී මස්ගෝණිය ගැන යමෙක් කතා කරද්දී මස්ගෝණිය මතක් වෙද්දී අපට ඉෂ්ඨයි කියලා මధుරයි කියලා මනෝහරයි කියලා සංඥා උපදිනවද නෑ මොකද අපිට ඒ මස්ගෝණිය මස්ගෝණියක් කියලාම හඳුනා ගැනීමක් තියෙනවා මනුස්ස ශරීරයක් කියන්නේත් මස්ගෝණියක්ද නැද්ද මේකේ හටගත්ත විඥානයේ හේතු වෙලා ඇහි පිය ගහන්න පුළුවන් කතා කරන්න පුළුවන් මේ හිතින්ද නේද මලමිනියටයි කතා කරන්න බැරි හිත නෑ මලවිනියයි නැගිටිය බලන්න කිව්වට බලන්නේ නැත්තේ. හිත නැහැ. ඉන්න කෙනෙක්ට නම් බලන්න කිව්වොත් බලනවා. ඇයි ඒ ශරීරේ හිත තියෙන හින්දා. මලවිනියේ හිත බැහැර වෙලා තියෙන හින්දා මලවිනියේ හිත නිරුද්ධ වෙලා තියෙන හින්දා ඇඟිල්ලක්වත් වැඩ කරන්නේ නැහැ. එතකොට මේ ශරීරයක් කියන්නේ මස් කටු ලේ නහර එකතු වෙලා සකස් වුණ හිත නිසා ඇහි පිය ගන්න, ඇවිදින, කතා කරන, වාඩි වෙන, ඇලවෙන, වැඩ කරන, අතු ගන්න, පියන පියන, රැකියාට යන ශරීරය. මේ ශරීර සම්බන්ධව අවිද්‍යාව හේතු වෙලා හටගත්ත ප්‍රියයි මధుරයි මනෝහරයි ඉති රූපේ කියන සංඥාව තිබ්බ කෙනා මේ ශරීර කියන්නේ මස් ගොඩක් කියලා හඳුනගන්න පටන් ගත්තොත් ඒ ශරීර සම්බන්ධව තියෙන ඇලීමට මොකද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේක සම්පූර්ණයෙන්ම හංවල එකතුවක් කියලා අපි දකින්න ගත්තොත් මොකද වෙන්නේ? එහෙම හඳුනා හඳුනා ගන්න පටන් ගත්තා ශරීර සම්බන්ධ ඇලීම නැති වෙන පටන් ගන්නවා. යමෙකුට දැනුණොත් මේ ලෝකයා මේ ශරීර පිටිපස්සේ දුවනවා කියන්නේ හම් පිටිපස්සේ දුවනවා කියලා. මස් පිටිපස්සේ දුවනවා කියලා. කටුපිටපස්සේ දුවනවා කියලා. කෙනෙකුට සංඥා උපදින පටන් ගත්තොත්, එහෙම හඳුනා ගන්න පටන් ගත්තොත්. ඒ අසුභ සංඥා උපදින්න උපදින්න ශරීර සම්බන්ධ තියෙන ඇලීම නැති වෙලා යනවා. කෙනෙකුට දැනුණොත් මේ ලෝකයේ මේ ශරීර වලට හරියට පොර කනවා. හරියට එක කපුටෙකුට අහුන කේජු කෑල්ලට කපුටු රෑනම පොර කනවා වගේ. මේ ශරීර වලට පොර කනවා කියන්නේ මේ හම් වලට පොර කන එක නේද? මස් වලට පොර කන එක නේද? කටු වලට පොර කන එක නේද කියලා. හරිද? ශරීර සම්බන්ධ එවැනි හඳුනා ගැනීම ඇති වෙන පටන් ගත්තොත් එයා ගැන සුබ සංඥාවට මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා තිබ්බ සුබ සංඥා දැන් ඒව නැහැ. දැන් මෙයාට තියෙන ශරීර සම්බන්ධ අසුබ සංඥා. ඒ ශරීර සම්බන්ධ අසුබ සංඥා තියෙන කෙනාට අසුබ සංඥා හේතුල ඇලීම් නැති වෙනවා. එතකොට මේ සංඥාව කියන්නේ නැවත නැවත නැවත නැවත සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම නැවත නැවත භාවිතා කරන භාවිතා කරන භාවිතා කරන්න හඳුනා ගැනීම බලවත් වෙනවා. හැබැයි මේ හඳුනා ගන්න ස්වභාවය යම් කාලයක් ගිහිල්ලා අතහැරලා දැම්මොත් ඒ හඳුනාගත්ත බලවත් ස්වභාවය ආපහු දුබල වෙලා යනවා. හැබැයි ආපහු අපිට හඳුනා ගැනීම වර්ධනය කරන වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊළඟට සංඥාව වෙනස් කරගන්න පුළුවන්. හරිද? අපි කියන්නේ මේ සංඥාව ගැන තමයි ගොඩක් අපි කතා කරන්නේ. ආදීනව සංඥාවේදී පළවෙනි දවස තුලදී. ඉතින් ඊළඟට බලන්න අපි ගෙවල් දොරවල් පැත්තෙන් ගමු ඕක පොඩ්ඩක්. හැමදාම වාහනේ හරි බයිසිකලේ හරි ත්‍රිවිල් එකේ හරි යතුර එක කාමරයක මේස ලාච්චුවේ තියෙනවා. දැන් අපේ හිතේ හඳුන ගැනීමක් තියෙනවා මේ ලාච්චුවේ තමයි මේ මේ අතර තියෙන්නේ කියලා. හරිද? අපේ හිතේ හඳුනා ගැනීමක් තියෙනවා මේ ලාච්චුවේ තමයි මේ අතර තියෙන්නේ කියලා. ඒ හින්දා හැමදාම උදේට අතර ගන්න ඕන නම් ඇදෙන්නේ මොන පැත්තටද? ඒ පැත්තට. අපි හිතමු කාලයක් ගිහිල්ලා අපි ඒ අතර අදරය කියමු. අදරය අපි අතර දානවා ඒ පැත්තේ කාමරයකට මේ පැත්තේ කාමරයක ලාච්චුවක් ඇතුළට. හරිද? දැන් අපේ හඳුනා ගැනීම වැඩිපුරම තියෙන්නේ මේ පැත්තේ තමයි අතර තියෙන කියන සංඥාව තියෙන්නේ. දැන් හෙටු දෙයක අපි යන්නේ අතුරු ගන්න මොන කාමරයකද? නේද? අර කාමරයට යන්නේ. ඇයි? වැඩිපුරම සංඥාව තියෙන්නේ මේකේ තමයි අතුර කියලා. මේ පැත්තේ අතුර තියෙනවා කියලා සංඥා කිහිපයක් ආවේ. හරිද? හැබැයි මේ පැත්තේ අතුර තියෙනවා මේ පැත්තේ අතුර තියෙනවා කියන සංඥා දවස් දෙක තුනක් කාට පස්සේ මොකද වෙන්නේ? වරදින්නේ නැහැ. කෙලින්නේ මේ පැත්තට යවෙන්නේ. අන්න ඒ වගේ තමයි අපිට සංඥා වෙනස් කරන්න පුළුවන්. එතකොට ශරීර ගැන අපිට තියෙන සංඥාව තමයි සුභ සංඥාව. ශරීර සැපයි කියන සංඥාව. ශරීර හොඳයි කියන සංඥාව. ආදීනව සංඥාවෙදි सिद्ध කරන්නේ ශරීර දුකක් කියන සංඥාව මතු කර ගැනීම. ශරීර දෝෂ සහගත එකක් කියලා හඳුන ගැනීම. ඒක හඳුනගෙන හඳුන ගැනීම නැවත නැවත නැවත නැවත සිද්ධ කිරීම තමයි භාවනා සිද්ධිය කියලා කියන්නේ. නැවත නැවත නැවත නැවතේ ශරීර දුකක් කියලා දෝෂ සහිතයි කියලා හඳුන ගැනීම තුළ ඒ ශරීර සම්බන්ධ ආදීන සංඥාව බලවත් වෙනවා. හැබැයි ශරීර සම්බන්ධව තියෙන ආදීන සංඥාව වඩන එක ආපු නතරතොන ආපහු ශරීර සැප දෙයක් හොඳ දෙයක් කියලා සංඥාව උපදින පටන් ගන්නවා. එහෙම නැතුව නැවත නැවත නැවත නැවත දිගටම මේ සංඥාව පවත්වාගෙන ගියොත් ශරීර සම්බන්ධව තියෙන ඇලීම සම්පූර්ණයෙන්ම දුරු කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් තමයි මේ ආදීනව සංඥාව තුළ කතා කරන්නේ. එතකොට අපි හෙට හෙට දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආදීනව සංඥාව කමටහනක් විදියට වඩන්නේ කොහොමද කියලා. අද අපි කතා කරන්නේ එතකොට ඉතා කෙටියෙන් මේ ආදීනව සංඥාව කියන්නේ මොකක්ද කියලා. අපි ආදීනව සංඥාවෙදි කරන්නේ දැන් දේශනාවේ සඳහන් වෙනවා මේ බහූ දුක්ඛෝකෝ අයං කායෝ බහූ ආදීනෝ ඉතිමස්මින් කායේ විවිධා ආබාධා uppajjanti කියලා සේයතිදන් කියලා මේ ශරීරයේ බොහෝ ආදීනව තියෙනවා මේ ශරීරයේ බොහෝ දුක් ඇති කරන ස්වභාවයක් තියෙනවා කොහොමද ඒ දුක් ඇති වෙන්නේ පීඩ ඇති වෙන්නේ කියලා පළවෙනි එක සඳහන් කරනවා චක්කු රෝගෝ කියලා ඔන්න පළවෙනි කරදරේ සහ පළවෙනි දුක් ඇති කරන වැඩපිළිවෙල ඇහි රෝග හට ගන්නවා හරිද? අපිට ලැබිලා තියෙන ඇහැ කියන්නේ හරියට සැරෙන් සැරේ ඇවිස්සෙන දදයක් වගේ. සැරෙන් සැරේ ඇවිස්සෙන දදයක් අකුලක තියෙනවා කියන්නේ එයාට ස්ථිර සැනසීමක් ලබන්න බෑ. මොකද සමහර උෂ්ණ කෑම කෑවට පස්සේ උන දදේ ඇවිස්සෙනවා. අමාරුවෙන් බේත් දාලා සුවපත් කරගන්නවා. ආපහු උෂ්ණ පළාතකට ගියොත් ආපහු ඒක ඇවිස්සෙනවා. සැරෙන් සැරේ ඇවිස්සෙන දදයක් වගේ තමයි ඇහැ කියන එක. හරිද? ඇහැ නිසා අපට හැමදාම සැනසීමෙන් ඉඳ හම් වෙන්නේ නෑ. දැන් බලන්න ඇහැ සුරු කරගෙන ඇස් රෝග හට ගන්නවා. ඇස් ලෙඩ හට ගන්නවා. හරිද? ඇස් ලෙඩක් හටගත්ත කාලයක් තුල බොහෝ ආදීන විනිඳ වෙනවා. ඊළඟට අපි හිතමු ඇහැට යම්කිසි පිළිකාවක් හට ගන්නවා. ඒ පිළිකාවක් හටගත්තට පස්සේ ඇස් ඇසුරු කරගෙන බොහෝ ආදීන විනිඳ වෙනවා. ඊළඟට අපි හිතමු දියවැඩියාව තියෙනවා කෙනෙකුට. දියවැඩියාව තියෙන අයගේ ඇහැට සම්බන්ධ රුධිරනාල පුපුරන ස්වභාවයක් තියෙනවා. හරිද? ඇහැට සම්බන්ධ රුධිරනාල පුපුරන ස්වභාවයක් තියෙනවා. එතකොට ඇහි පෙනීමට මොකද වෙන්නේ? ආබාධක වෙනවා. ඊළඟට වයසට යද්දී මේ මේ ඇහි 40 හැඳිරි ආදී රෝගාබාධ හට ගන්නවා. පෙනීම අඩු වෙන ස්වභාවයක් තියෙනවා. ඇහැ කියන ධර්මය සංස්කාරය ඇහැ කියන සංස්කාර ධර්මය ගත්තට පස්සේ අන්නේ ඇහැ කියන එකකින් අපිට ජීවිතේ වරින් වර වරින් වර පීඩා විඳින්න වෙනවා කරදර විඳින්න වෙනවා ඊළඟට සෝත රෝගෝ කන ගත්තට පස්සේ කන නිසා අපිට සැරෙන් සැරේ පීඩා විඳින්න වෙනවා හරිද කරදර විඳින්න දැන් සමහර අයගේ කන් පැසවෙනවා ඉතින් සැරෙන් සැරේ සැරවැලියට එනවා ගඳයි පුළුන් ගහගෙන ඉන්න වෙනවා වයසට යනකොට කන් ඇහෙන එක අඩු වෙනවා. ඒ කන සම්බන්ධ රෝගාබාධ හට ගන්නවා. ගහන රෝගකෙන් නාසය ඇසුර සමහර අයගේ නහය කුණු ගඳයි. පීනසෙහි වැඩිනකොට සමහර අයගේ නහයෙන් දුර්ගන්ධ එනවා. කතා කරද්දී දුර්ගන්ධ එනවා. ඒක සැපද්ද? නෑ. ඒක එයාටත් දුකක් අනිත් අයටත් දුකක්. හරිද? නාසය සම්බන්ධ මස්දලු දැවීම් තියෙනවා. නාසය ඇසුර කරන පිළිකාහට ගන්න සබහක් තියෙනවා. එතකොට ඊළඟට ජීවහා රෝග කියන්නේ දිව ඇසුරු කරගෙනත් ඒ වගේම විවිධ රෝගාබාධ මුඛ පිළිකා හට ගන්නවා. දැන් මම දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මුඛ පිළිකාවක් ඇවිල්ලා ඔපරේෂන් කරා එක සැරයක්. එක සැරයක් ඔපරේෂන් කරනකොට මේවට කරන්ට් කල්ලනවා එහෙම හරියට ඒක දුකක් ඒක. අන්තිමට උන්වහන්සේගේ කට දෙපැත්තෙන් කෙලවැක් කරන උන්වහන්සේ දන්නේ කිසියම් මිරිස් සහගත දෙයක් ආහාරයට ගන්න බෑ. ඔක්කොම දියර දියර වශයෙන් ගන්න. සන්නහසනවා. ඉතින් ඊළඟට එක සැරයක් බෙහෙත් කරාට හරි ගියේ නෑ ආපහු ඒක වර්ධනය වුණා. ඉතින් ඊට පස්සේ අවසාන කාලේ දැන් අවුරුදු කීපයකට කලින් පිළිකාව නිසාම මරණයටපත් වුණා. ඉතින් ඒ වගේ මුඛ රෝග හට ගන්නවා. දන්ත රෝග, ඒ කියන්නේ දත් ඇසුරු කරන රෝග හට ගන්නවා. ඒ වගේ මේ ආදීනව සංඥාවිත කරන්න මේ ශරීරය ඇසුරු කරගෙන මේ ශරීරය තනිකරම ලෙඩ ගුලියක්. කුරුල්ලෝ කැදලිවල බිත්‍ර දාන වගේ ලෙඩ රෝග හටගන්නේ මේ කැදල්ලේ. මොන රෝගය මේක ඇසුරු කරගෙන හටගන්නවද කියලා අපිට කියන්න බෑ. දැන් ওই සුදු කබර වගේ රෝගයක් ගත්තට පස්සේ නේද? එවැනි රෝගයක් අපේ ශරීරේ හටගන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? නේද? දැන් අපි හිතමු පොඩ්ඩක් හැමේ සුදු වෙන්න පටන් ගත්තා. දැන් හෙට උදේ නැහිටලා බලද්දි හැමේ ඔන්න පැත්තක් සුදු වෙලා වගේ පොඩ්ඩක්. බය හිතනවද නැද්ද? නේද වෙන දෙයකට සුදු වුණා බය බ්‍රහන්තන. ඒ කියන්නේ අපිට මේ ශරීරය බය ඇති කරනවා. පීඩ ඇති කරනවා. හරිද? ඩෙන්ගු මදුරෝ ඉන්න කාලෙට උණක් ගත්තොත් මොකද වෙන්නේ? නේද? ඊට පස්සේ අපේ ජීවිතවලට එහෙම පැපොල් හැදෙන කාලෙට මොකද වෙන්නේ අපිට? ගෙදර කාට හරි පැපොල් නැදෙනවා. හරිද? මේ කාමරේටවත් යනත සමහර අය. නේද? ඒ කියන්නේ මේ ශරීරය හේතු වෙලා හරියට දැන් බලන්න දැන් වාඩි වෙලා ඉන්නවා. <laughs> දැන් පැයකට ආසන්නයි වාඩි වෙලා ඉන්නවා. දැන් මොකද තත්ත්වේ? <laughs> දැන් සමහර අය හිතපු විදිහට දැන් ඉන්නේ. <laughs> දැන් බනහන්න වාඩිනේ හොම නෙවෙයි. අත්තියන් හිටිය හොම නෙවෙයි, දෙපාතියන් හිටිය හොම නෙවෙයි, හිටපු හැරිලා හිටිය හොම නෙවෙයි. <laughs> ශරීරය කියන්නේ එක දිගට එක ඉරියව්වක තිබ්බත් පීඩා ඇති කරන එක. මේක ඇල කළලම තියන්නත් බෑ, වාඩි කළලම තියන්නත් බෑ, ඇවිද්දව ඇවිද්දව තියන්නත් බෑ, හිතෝලම තියන්නත් බෑ. හැමතිස්සෙම මේක පීඩා ඇති කරනවා, කරදර ඇති කරනවා. හරියට අපේ ලොකු සායනාංශය අපිට කියලා තියෙන්නේ හරීම හිතුවක්කාර මුරණ්ඩු දඩබ්බර ළමෙක් වගේ කියලා. හරිද? හිතුවක්කාර මුරණ්ඩු දඩබ්බර ළමයිකින් සැපත් අපිට තියෙන්නේ. හරී කරදරයි. කොහේ ගියත් කරදරයි. මේ ශරීරෙත් කොහේ ගියත් බන ටික ගන්නවත් කරදරයි. බස් එකේ වාඩිලා ගියත් කරදරයි. යතුරු වැදී වාඩි වෙලා ගියත් කරදරයි. වාහනේ වාඩිලා ගියත් කරදරයි. කාර්යාලේ පුටේ වාඩිලා හිටියත් කරදරයි. රත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා. ඉතින් මේ ආදීනව සංඥාවේදී අන්න ඒක විශාල පරාසයකට දකිනවා. දකින්න දකින්න කය ගැන, කයේ දෝෂ දකින්න දකින්න කය ගැන කලකිරීමක් ඇති වෙනවා. මෙහෙම එකක් මට තියෙන්නේ කියලා හඳුන ගැනීම වැඩි වෙනවා. ආදීන සංඥාව එන්න පටන් ගන්නවා. ඒක දැන් හෙට දවසේ කතා කරන විදිහට මේක පුළුල් වශයෙන් මෙනෙහි කරද්දී ලොකුවට ශරීරය ගැන ආදීනව සංඥාව උපදිනවා. පස්සේ මේ වගේම ශරීරයක් තමයි අම්මට තියෙන්නේ, තාත්තට තියෙන්නේ, දරුවන්ට තියෙන්නේ, දෙමව්පියන්ට තියෙන්නේ. තිරිසන් සත්තුන්ට තියෙන්නේ. ආදී වශයෙන් නිර්සත්තුන්ට තියෙන්නේ ආදී වශයෙන්. නිර්සත්තුන්ට තියෙන්නේ ඒ වගේ ආබාධ සහිත ආදීනව සහිත ශරීර. ප්‍රේතයන්ට තියෙන්නේත් එහෙමයි. ධාන්නේ විදිහට මේ ලෝකයට තමන්ගෙන් පටන් අරගෙන ලෝකයටම මේක විහිදුව විහිදුව ආදීනව සංඥාව බලවත් කර ගැනීමක් තමයි ආදීනව සංඥාට සිද්ධ වෙන්නේ. ඉතින් මේ බණ ටික ඇහෙද්දී පවා මේ පින්නතුන්ට දැනෙන්නේ නැති අද සංඥා මූලික කරගෙන අපි මේ කතා බහ කළේ. නමුත් ඔය ශරීරය ගැන තිබ්බ දැඩි උපාදාන අඩුුනේ නැද්ද? නේද? ඔය ශරීරය ගැන කලකිරීම හටගත්තේ නැද්ද? අන්න බලන්න. ඔය හිතේ එහෙනම් ආදීනමය පිළිබඳව සංඥා ඉපදුනා. හැබැයි ඔක බලවත් කරගන්න ඕනේ. බලවත් කරගන්න බලවත් කරගන්න අර ඒ ශරීර අරමුණු කරලා උපදින ක්ලේශයන් එහෙම නැත්නම් විෂ ශරීරගත වීම වගේ ස්වභාවයන් සිද්ධ වෙන එක අඩු වෙන පටන් ගන්නවා. මේ පින්වන්ත හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරන ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ වගේ වෙලාවක නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණාදී කටයුතු කරන්න ඕනේ. මෙනි ආදීන සංඥාදී භාවනා සිද්ධ කරන්න හිතියොමු කරන්න ඕනේ. තමන්ගේ චිත්තසංතානයේ සහනය, සුවය, විවේකී ඇති වෙන විදියට ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න උත්සාහ ගන්න ඕනේ. මේ වෙනකොට ගත කරන ජීවිතේ තව තවත් දියුණු කර ගන්න ඕනේ. ඉතින් ඒ තුලින් මේ ජීවිතය සුවපත් කරන් සසර ජීවිතය සුවපත් කරන් උතුම් නිවනින්ම සැනසෙන්න අවස්ථාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති.